那怎么可以干到酒店的？ හැම දෙයක්ම පැත්තකින් තබලා බුදුරජාණන් වහන්සේ හැර ධර්මයේ හැර සංගරත්නයේ හැර අපිට වෙන පිටක් සරණක් නෑ කියන අදහස ඇතුව ඒ ධර්මයේ ආර්ථය තේරුම් ගන්න මේ දුක්ඛාර්ථ සසරින් ඈතර වෙන්න අවශ්‍ය ධර්මඥානය ලබා ගැනීම සඳහා කොහොම ශ්‍රද්ධාව මේ ස්ථානට පෙන්වන්නේ දැන් අපි සූදානම් වෙන්නේ අද දවසේදී අපිට හැකි පමණකින් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ඒ ධර්මයේ ටිකක් ඉගෙනගෙන තේරුම් කරගෙන ඊට අනුව හුරු පුරුදු වෙන්න. අද දවසේදී ටිකක් වටිනා දහම් කරුණු ටිකක් මම කියලා දෙන්නම්. ඊට කලින් මට හිතුණා පොඩි කතාවක් කියලා දෙන්න උදේ පාන්දර ගන්න ටිකක් උත්සාහයක් ඇති වෙන්න අපි මෙහෙම හිටියට අපි හැමදෙනාම ඉන්න අපි හැමදෙනාම එන අපි හැමදෙනාම යන සසර ස්වභාවය ටිකක් අපිට තේරුම් ගන්න උපකාරී වෙනවා. එමත්තුනි බුදුරජාණන් වහන්සේ සරත් නෝර ජේතවනාරාම වැඩ ඉන්න කාලේ ඒ ප්‍රදේශයේ රජකම කුසල රජුවා කුසල පන්ති. ඉතින් දවසක් කුසල රජෝ වේ හරි භයානක සත්‍යයක් අහන්න ලැබුණා කුසල රජුන්ට. ඉතින් මේ සත්‍යයේ තාමත් බැකෑපන් විචනක ඇඟේ ලුණු දැහ ගන්නා ස්වභාවයක සත්‍යයක්. ඉතින් සත්‍ය හිඟ රජුගේ නැගිටලා ඇදී ඉඳගෙන හිටිය එළි වෙනකම්ම නිින්ද කියන්නේ කොච්චර බය වුණාද කියනවනම් උදේ නැගිට ගමන්ම පොරොහිත බමුණ ප්‍රමුඛ බමුණු ටික කැඳවුණා කැඳවලා කියනවා ආචාර්යවරුනි මම විශාල શબ્දයක් කියලා කියවුවා ඒ හේතුෙන් මට නිින්දකුත් නැහැ හිතට දැනෙන්නකුත් සාහනෙකුත් නැහැ මේ නපුරු සත්‍යය මට හෝ මගේ රජයට හෝ සතරසියට හෝ කරදරයක් දන්නේ නැහැ වහන්න කියලා කියන්නේ. එපාර පොරහිත බොන්න කියනවා අනිත් බොන්න ටිකක් එකතු කරගෙන ඇවිල්ලා දේවයන් වහන්සේ කියන්න. අපිට කරන්න බැරි දෙයක් නැහැ. අපි නොදන්න දෙයක් නැහැ. අපේ වේදින් නැති දෙයක් නැහැ. අපිට ඕන දෙයකට ප්‍රතිකර්ම කරන්න ප්‍රියම් කරන්න පුළුවන්. රජතුමා කියනවා මට ඇහුණා දුස නසෝ කියලා සත්‍යයක් කිව්වා. දුස නසෝ කියලා. ඊට පස්සේ දැන් මේක අහුවහම පුරෝහිත බමුණයි වන්නකට මොන මොන බලලත්තා. නමුත් දැන් කර්ජව ඉස්සරහ මේක මුදන්නවා කියලා කියන්නත් බෑ. කිව්වොත් තමන්ගේ තරණාන්තරවල හොඳත් නෑ. ඒ වගේම තමන්ගේ තියෙන ලැබීම් මත් සැලකීමත් අඩු වෙනවා. හරි දේවනාස අපි මේක මොකද්ද කියලා අපි වේදේ පොඩ්ඩක් බලන්නම් කියලා කට්ටිය ගිහිල්ලා කතිකාරම දැන් මොකද්ද මේක තේරුම. ඊට පස්සේ දැන් මේක මොකක් වුණා දැන් ඉතින් අපි මේක දන්නේ නැහැ කියලා කිව්වොත් අපි තොඳ නැහැ. අපි මේක මොකක්ද කියමු කියලා කට්ටිය කතා කරගෙන අපි මේකෙන් කියමු රජුවන්ට රාජ්‍යට රටවැසියන්ට මහා නරක කාලයක්. මේකම අපි උපාය කරනකොට අපිට කීයක් කර හොයා ගන්නවා. අපි කැමති කැමති දේවල් විතරක් කියුවොත් සත්‍යව සැප හිතන්න පුළුවන්. එහෙනම් අපිට ලාභයක් ලැබෙන කැමති දේ අකමැති දේ ඔක්කොම කියලා යාගයක් කරනවා. එතකොට ඒකෙන් අපිට ලාභයක් වෙනවා. මේ රජවන්ගේ හිතත් හදනවා කියලා කට්ටිය කතා කරගෙන ආවා. ඇවිල්ලා කියන දේවල් වහන්සේ ඒකාන්තයෙන්ම ඉතාමත් අසුබ, ඉතාමත් නරක පෙරණිවිතක ලබුණා. ඉතින් ඔබ වහන්සේගේ ජීවිතයටත් හානියක්. රජයටත් හානියක්. රටවැසියන්ටත් අපලකාරයක්. මේකෙන් ගැලවෙනවා කියන එක නම් ලේසි නෑ. මේකේ තේමසේ අකුසලයක් එහෙම නෙමෙයි. තේමසේ මේ අන්තර අනුතුරු ගෙවීමත් එහෙම නෙමෙයි කිව්වම රාජ්‍යෝ තවත් හොඳටම බය වුණා. ඊට පස්සේ ආනෝ ආචාර්යවරු මේකෙන් බේරෙන්න ක්‍රමයක් නේද? මේකෙන් නම් බේරෙන්න අරම පහසු විදිහට නෑ. ඊට පස්සේ මොකවත්ම ක්‍රමයක් නැහැ. බමුණු වෙච්ච අපිට ඉතින් කරන්න බැරි දෙයක් නැහැ. ඉතින් එක ක්‍රමයක් තියෙනවා ඒක ලේසි නෑ හැබැයි ඉතින් කරන්න වෙනවා. කමක් නෑ කියන්න ඕනම දෙයක්. සජතුමනි එහෙනම් මේකෙදි අපිට සම්ප සතක යාගයක් කරන්න වෙනවා කිව්වා. සම්ප සතක කියන්නේ සියල්ලෙන් සියල්ල සියල්ල දෙකින් ද්‍රව්‍ය පාරමසම් සත්ව අරගෙන පූජාව කරනවා. ඊට පස්සේ ඒකෙදි දැන් මිනිස්සු 100යි, අස්සු 100යි, ඇත්තු 100යි මේ වගේ සත්තු අරගෙන සත්තුන්ගේ බෙලි කපලා ලේ වලින් රජුව නාන්න ඕනේ. කඩුව හොදන්න ඕනේ. ඊට පස්සේ අනිත් ද්‍රව්‍ය කාරණා 100 100 දෙකින් අරගෙන මල් වර්ග 100යි, කැලි වර්ග 100යි කොහොම හෝ පූජා කරනවා. ඊට පස්සේ මේ තමයි යාගේ. ඉතින් රජුව කිව්වා වහා යාගේ සූදානම් කරලා සූදානම් කරන්න කියලා ඇමතියන්ට නියෝග කළා. ඉතින් විශාල යාග කොටුවක් හදලා දැන් කැලේ ඉන්න සත්තුන්ගේ එක එක සත්තු ගෙනල්ලා අල්ලගෙන පරිදි සත්තු කෑ ගහනවා ඊට පස්සේ දැන් මිනිස්සු කීයක් අල්ලගෙන ඉන්නවා ඉතින් දරුවෝ අල්ලගෙන ආපු අම්මලා තාත්තලා අඬනවා අම්මලා තාත්තලා අල්ලගෙන ආවම දරුවෝ අඬනවා කෑ ගහනවා එක කාල භූතයේ දැන් රජවරුන් කිට්ටු මල්ලිකාදේ අහනවා මොකද මේ අද රජවරුන් වලින් මේ තරම් කලබගැනියක් සම්දේ රජුලන්ට හොඳටම තරහ ගියා. උඹලා රාජ්‍ය සේවීන් මේ වාසය කරනවා අපිට මොන විපතක් වුණත් දන්නේ නැහැ. ඒවා දෙන්නේ නැහැ. මෙච්චර ජීවිතේට අන්තරායක් වෙලා යන්න තියෙද්දි අන්තරායක් වෙද්දි මේ බමුණු ටික විතරයි මට පිට උනේ. මෙච්චර එකට ඉඳලා උඹලවත් අපිට බලන්න කියලා මලික දෙලා ගොඩක් බැලගෙන බැලගෙන ගියා. එහෙනම් මෙහෙම යාගයක් කරන්න හදන්නේ කිව්වම හරි. අපි වාග්ය කරමු රජතුමනි. නමුත් මේ බුදුරජාණන් වහන්සේගේ තෝරාගන්නේ වුණා. බුදුරජාණන් වහන්සේගෙන් අහන්න නැතුව මේක කන්නේ කප්පු පුදුසු නෑනේ. අපි පොට බුදුරජාණන් වහන්සේට මතක් කළොත් එතන කලින්ම මතක් කරේ නැද්ද කියලා. නෑ මට මතක් කරන්න නම් බැරි වුණා. එහෙනම් ගිහිල්ලා මතක් කරන්නලු කිව්වා. එනාවේදී කලින්ම ගියා චේතනාරාමයට. ගියාම භාග්‍යවතුන් වහන්සේ අහනවා රජතුමනි මොකද මේ අවේලාවේ? ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ ඊයේ ප්‍රාර්ථී භාග්‍යයේදී මම විශාල නපුරු සත්‍යයක් ඇහුවා. මට අහන්න ලැබුණා. ඒ හේතුවෙන් මට නිින්ද ගියෙත් නැහැ. ඉතින් පුරෝහිත බමුණ ප්‍රමුඛ කරන්නේ බමුණ කිව්වා යාගයක් කරන්න ඕනේ කියලා යාගෙට ලෑස්තිලා තියෙද්දී මල්ලිකාර්ජුව භාගතුන් වහන්සේට මතක් කරලා ඉන්නේ කියලා කිව්වා. ඊට පස්සේ හා හොඳයි කියලා. ඉතින් මහරජා ඔබට අපහසුාවක් නැත්තම් මතක තියෙනවා මේ සත්‍ය පොඩ්ඩක් මට කියන්නකෝ කිව්වා. භාගතුන් වහන්සේ මට ඉතාමත් බැගෑපත් තන්තින් ලෝකෙ බැහැ ගන්න හඳින් පියජන කන්දින් දුරු කියලා සද්දයක් කරනවා කිව්වා. ඒ කියන්නේ ඊට පස්සේ භාගතුන් වහන්සේ කියන මහරජා ඔය දුක කියන සත්‍යය අවීචයේ වැටිච්ච, නිරේ වැටිච්ච නිර්සත්‍යයේ සත්‍යය. ඒකෙන් ඔබට හෝ ඔබේ රජයට හානියක් නැහැ. අපායේ තියෙන ලෝකුඹ නිරේ කියන නිරය. ඔය නිරේට වැටුනහම ඒ සත්‍යය හරියට බත් හැලියක් පැනෙනකොට වෙන දදා නටන්නේ යම්බඳුද ඒ විදිහට පැහි පැහි ලෝක ජීවෙන තරම් ජලය නිසා ලෝකය කියලා කියනවා. එතකොට ඒ ලෝකයේ හැදී කිච්චි කිච්චි කිච්චි කිච්චි උදේන යට යනකොට මනුස්ස ලෝකේ අවුරුදු 30ක්. ඒ ලෝකයේ හැදී ඉඳලා කිච්චි කිච්චි උදේට එනකොට මනුස්ස ලෝකේ අවුරුදු 30ක්. ඉතින් මේ උදේට එනකොටම මේ ජීව සත්‍යයට කතාවක් කියන්න ඕන වුණා ගාථාවක් දුච්චීවිතං අජීවිම්හ යේ සන්තෝන දදම්මහේ විච්ඡමානේ සුත්‍රෝගියසු දීපන්න කම්මාර්ථනෝ කියන ගාථාව කියාගන්න ඕනේ වුණා නමුත් ඒ ගාථාව සම්පූර්ණ කරගන්න දවල් දුක් කියන වචනේ පිට වෙනකොටම ආයෙ වර්ගය අපිට ගියා ඊට පස්සේ ඒකෙන් කියන්නේ දුක්ඛිත මගින් ජීවිතන විද්‍යාවක් නෑ මේ ජීවිතය දුක් සහිතයි. විඥානයේ සුභෝගයසු ඒ කියන්නේ අපිට ධන්නේ බොහෝ කොට තියෙද්දී අනේ අපි එකෙන් ප්‍රයෝජන ගත්තේ නෑ නේද? විඥානයේ සුභෝගයසු දීපන්නාකම් අර්ථනු අපිට භෝග තියෙද්දී සම්පත්තියදී අනේ අපි අපිට පිළිතක් කරගත්තේ නැතුව අද මේ මහා දුකක් විඳිනව නේද කියන ටික කියා ගන්න ඕනේ වුණා. නමුත් කියා ගන්න දරුව පළවෙනි අකුර විතර කියනකොටම යට ගියා. ඊට පස්සේ මහරජ දෙවනි අකුර මොකද්ද? ඊට පස්සේ කියනවා මට ඇහුණා සර් කියලා શબ્දයක්. මහරජ සර් කියන શબ્දෙමුත් ඒකෙනුත් ඔබට හොගේ රජයට හෝ රටවලට කරදරයක් නැහැ. ඒ නිරේවිච්ච නිසත්‍යයේ ඔය වගේම ලෝක නිරේවරණ අනිසත්‍යයේ සත්‍යය. එයාට කියන්න ඕන වුණා සත්‍ය වර්ෂ සහස්සානි පරිපූර්ණානි සබ්බසෝ නිවේ පච්චමානං කදානන්තෝ පරිසති හරියටම මේ නිවේ වෙතිලා පැහැෙන අපිට අවුරුදු 60000යි අනේ කවදානම් මේ දුකේ කෙලවරක් නේද කියන ටික කියන්න ඕන වුණා නමුත් කියාගන්න බැරුණා සර් කියන සත්‍යය කියනකොට මම බොහෝ වතුරයටට ගියා. ඒ නිසා මහරජ මේකෙන් ඔබට හෝ ඔබේ රජයට හෝ අපේ කියන්ට හානියක් හෝ කරදරයක් නැහැ. මේ මේ සත්‍යයේ සත්‍ය කිව්වා. ඊට පස්සේ එහෙනම් අනිත් සත්‍යය මොකක්ද කිව්වා? න කියන සත්‍ය කියනවා. ඊට පස්සේ ඒකත් මහරජ මේ වගේම ලෝකුණේ ජීවිත සත්‍යය. එයාට කියන්න ඕන නත්‍යන්තෝ කුතෝ අන්තෝ නාන්තෝ පටිච්චසති යදාහි පකතං පාපං මම තුයං චමාරිස කියලා. පින්වත් ඔබත් මාත් යම් කලක කළ මේ අකුසල ධර්මය නිසා මේ දුක දැනෙන්නේ නැහැ මේ දුකේ කෙලවරක් නැහැ දුක අනන්තයි දුක අප්‍රමාණයි මේ දුක කවදානම් ඉවර වෙයිද කියලා කියන්න ඕන වුණා නත්ති අන්තෝ කියන්නේ න කියනකොටම යට ගියා හොඳයි එහෙනම් ඒ හින්දා ඔබටවත් ඔබ රජයට රටට කරදරයක් නැහැ කිව්වා ඊට පස්සේ අහනවා ඊගාව එක මොකක්ද සෝ කියන සත්‍යය. ඊගා කෙනාට කියන්න උනා සෝහනෝන ඊතෝ ගන්තා යෝනින් ලබ්ධාන මාංසං වදඤ්ඤෝ සීල සම්පන්නෝ කාහාමි කුසලං භව. එයාට කියන්න ඕන සෝහනෝන ඊතෝ ගන්තා මම මේ චුත වෙලා ගිහිල්ලා යෝනින් ලබ්ධාන මාංස මනුසාර්ථ භාවයක් ලබගෙන වදඤ්ඤෝ කුසල ධර්මයන්ගේ වටිනාකම අකුසල ධර්මයන්ගේ අකුසල ධර්මයන් නොකරන්න කුසල ධර්මයන්ගේ වටිනාකම ලෝකෙට කියනවා. සීල සම්පන්න හැමදාම සිල්වත්තුම ඉන්නවා. කාහාමි කුසලම් බව මම බොහෝ කුසල කරනවා කියන ටික කියාගන්න ඕන වුණා. නමුත් ඒක කියාගන්න කරුවොත් යටට ගියා. මහරජ මේ හේතුවෙන්වත් ඔබටවත් ඔබේ රජයට කරදරයක් නැහැ කිව්වා. භාගතුන් වහන්සේ මේ හතර දෙනා නිරේත වෙන්නේ කොහොමද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ අතීත කතාව කියන මේ සවැත් නුවරම පෙර මහසිතෝරු හතර දිනක් හිටියා. ඒ සිතෝරු හතර දිනම විශාල දාස්කම් දෙතෙන් සිතෝරු හතර දිනේ. ඒ හතර දිනට පුත්තු හතර දිනක් හිටියා හතර දින යාළුවෝ. පිය රජවරු පිය සිටවරු ගැලන්නේ ධනේ හිමුණා කුමාරවරුන්ට යාළුවෝ හතර දෙනා එකතු වෙලා අපි මේකට මොකක් කරමුද කියලා කතා කළා. ඒගොල්ලෝ අන්තිමට කතා කරගත්ත අපි මේක වියදම් කරලා පරදාන සේවනය කරමු අපි මේකෙන් ගහමල පානය කරමු අපි මේ සූදු සෙල්ලම් කරමු කියලා කුසල් සිත් මාත්‍රයකට යොමු කරවන්න කෙනෙක් හිටියේ නැහැ යොමු කරන අදහසක් තිබුණේ මුළු ජීවිත කාලෙම ධනෙ වියදම් කරලා අධර්මයේ හැසිරලා ඒ හේතුවෙන් අවීච මහනරකේ බොහෝ කාලයක් පැහැලා අවශේෂ අකුසල හැටියටයි මේ ලෝක මුදිරේ උපන්නේ කියලා පෙන්වනවා. ඉතින් මේක අහලා ගිහිල්ලා කොසල කිව්වා යාගිට බඳපු සත්තු නිදහස් කළා. ඔකේ කතාව ටිකක් ටිකයි කොසල ජීවු ඒ වගේම නරක වැඩ කරන්න හදපු හින්දා ඉදාරයක් කොසල ජීවන් ලෝක පෙවුනේ. ඉතින් මේ කතාව මම කිව්වේ නැහැ ටිකවල නිසා. ඉතින් මේකෙන් මම මතක් කළේ පින්වතුනි මේක තව නිදසත්ත්වයේ කතාවක් නෙමෙයි සසර විදින අපේ ජීවිතයේ කතාවක් සසරේ ඉන්නකොට ඕන තරම් අකුසල කර්ම සිද්ධ වෙලා අකුසල කර්ම කරලා අපි ඕන තරම් සතර පායෙ ඉඳී සතර පායෙ දුක් විඳිනවා මේ මනුස්ස ලෝකයේ අවුරුදු 50 60 ගැන කවර කතාවද කියලා හිතන්න අර ලෝකෝනිරේ වැටිලා මනුස්ස ලෝකෙන් පිච්චි පිච්චි අවුරුදු 30000ක් යටට පිච්චි පිච්චි 30000ක් උඩට යනකොට ඒක හිතා ගන්න බැරි නම් හොඳට පැහිච්ච රක්තිච්ච වතුර එක වතුර චේතනයක් තියාගන්න හදනකොට ඇඟට ටික කැලුමක් කොච්චර අමාරුද කියලා නිකන් හිතන්න. ඒ වගේ පිච්චි පිච්චි තප්පරයක් වත් අස්සෙල්ලක් නැතුව අකන්නෝ පිච්චෙන වේදනාව පිළිනවනවා. ඉතින් මම මෙහෙම තිබුණාට ජීවිතේ හැමදාම හැම තැනකදීම මේ මට්ටමක් ලැබෙන්නේ නැහැ කියන එක පිළිබඳව හොඳට මතක තබාගෙන ඉබඳු සසරෙන් ඉබඳු සසරෙන් ඊතර වෙන්න මේ ධර්මය අපිට ජීවිතයට පිටක් දක්වන්නේ කියලා කියන සිතට හැමදෙනාම ආන්නේ Thank you. මොකද මට තුනක් අපි මේ භාවනා කරනවා කියලා කරන්නේ මොකක්ද කියලා මම මේ ටිකෙන් කියලා දුන්නා ඒ කියන්නේ ඇත්තටම දුක නැති කරන දුක නැති තැන ඉගෙනගෙන ඒ දුක නැති කරන දුක නැති තැන සාක්ෂාත් කරගන්න එතෙන්ට පැමිණෙන්න යන තියෙන ගමන් මඟට තමයි මේ භාවනා කරනවා කියලා කියන්නේ. දුක නැති කරනවා කියන එක ක්‍රමානු ක්‍රම දෙයකට තියෙයි. ඒ තමයි උපන්න ජීවිතයේ තියෙන දුක්ඛදායක ස්වභාවය නැත්නම් පංච උපාදානස්කන්ධ දුකින් මිදීමත් මත්තේ ප්‍රතිසන්දි වශයෙන් උප්පත්ති වශයෙන් නැවත දුක් වූ ආත්ම භාවයක නූපදීමක් කියන මේ ධර්මතා දෙකෙන්ම දුක කියන එක නැති වෙන්න දුක කියන එක ඇති වෙන්න හේතු මේ දෙපොළ මේ දෙපොළම තියෙන දුකෙන් මිදෙන්න ඕනේ. ඒක ධර්මයෙන් පෙන්වන්නේ සෝපදිශේෂ නිබ්බාන සහ අනුපදිශේෂ නිබ්බාන. මේ ජීවිතයේදීම ජාති ජරා මරණ සෝත් පරිදේව කියලා කියන්නේ මව මැරීම පියන් නැතිනම් දෙමව්පියෝ සහෝදරයෝ දූදරු මැරීම නිසා ලෙඩවීම නිසා මහලු වීම නිසා අත්‍යනායක වීම පියන් වීම ඉතින්දී නොලැබීම කියන බුදුරජාණන්ගේ දුකයි කියලා පනෝපිට කට්ටියනේ මේ ජීවිතේම ඔය කියපු දුක් ලිස්ට් එකෙන්ම මිදෙන්න පුළුවන් මරණය පස්සේ මේ ජීවිතේම ඊගාවට මරණයෙන් පස්සේ ස්කන්ධ පරිහරණය දුකක්වත් නොලබන තැනින් මිදෙන්න පුළුවන්. ඉතින් මේ දෙආකාර දුක නිරුද්ධ කරන්න නම් අපිට තියෙන්නේ වෙන මොකුත් නෙමෙයි මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි දකින්න. පෙර ඇත්ත ඇති හැටි ලෝකේ නොදන්නාකම නිසා කරගත්ත කර්ම වලට විපාක හැටියට අපි උපන්නා. උපන්න ජීවිතයේ පෙර කර්මයට විපාක විඳ විඳ අවසන් කරනවා නැවත කර්ම රැස් නොවන විදියට නැවත කර්ම රැස් නොවන විදියට මෙන්න මේ ටික කියලා දෙන්නයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ භාවනා කරනවා කියන එකක්වත් කියලා දෙන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ලෝකයේ ජීවත් වෙන ක්‍රමය වැරදි මේ ලෝකයේ ජීවත් වෙන ක්‍රමයටයි දුක විඳින දුක ඇති කරන හේතුවක් ඇති වෙනවා. ලෝකයට දුක නැති වෙලා දුක නැවත හටගන්නේ නැති දුක නිරුද්ධ වෙන විදිහට ජීවත් වෙන ක්‍රමයක් හොයන්න ඕන කියලා යාවේ බුදුරජාණන්. දැන් හොඳට බලන්න මේ සසර නැවත නැවත ඉපදෙන්න හේතු වෙන්නේ කෙලෙස් නේද? කර්ම නේද? අවිද්‍යාව ආශ්‍රව ඊට පස්සේ ඕග යෝග තණ්හා උපාදාන නීවරණ කියලා කෙලෙස් ගොඩේ දැන් මට කියන්න අපි කවුද හිතලා කෙලෙස් ඇති කරගත්තේ කියලා. ඔන්න මේ කාවිද්‍යාව මම අවිද්‍යාව ඇති කරගන්නවා ඈ. මෙන්න තණ්හාව මම මේ තණ්හාව ඇති කරගන්නවා. මෙන්න උපාදානෙ මම උපාදානෙ ඇති කරගන්නවා. මේකයි සක්කාය දිට්ඨිය මම සක්කාය දිට්ඨිය ඇති කරගන්නවා කියලා කවුද ඇති කරගත්තේ? කවුරුත් නැහැ. ඔගොල්ලෝ ජීවත් වෙන එක. ජීවත් වෙනවා කියලා කියන්නේ භාවනා කරනවා වගේ ඇත්තක වහගෙන ඉඳගෙන ඉන්න එක නෙමෙයි. වැඩට ගියා, වැඩ කටයුතු කළා, ප්‍රතිපිලි හේතුව, දරුවන්ගේ වැඩ කටයුතු කළා, ජීවත් වෙන එක කරයි. ජීවත් වෙන ක්‍රමයට දුක කියලා යන්තා ලෝකෙ ප්‍රභේද තියෙන ඔක්කොම දුකක් ඇති වෙලා. දුකක් ඇති වෙලා. දුක නැවත හටගන්න හේතුව ඉබේම නෙමෙයි ඇති වෙලා තියෙන්නේ. ඔයගොල්ලෝ කලේ බලන්න අපි ජීවත් වෙන එක විතරයි. ජීවත් වෙන සිද්ධියට දුක කියන කල්පත් ඇතිවෙලා දුක ඇති කරන හේතුවත් ඇතිවෙලා නම් දැන් දුක නැති කරන පැත්තට විතරක් ධ්‍යාන. අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා හොයලා ඒක විතර නැති කරන්නේ. සංකාය දිට්ඨිය නැති කරන්නේ. උපාදාන නැති කරන්න ගොල්ලෝ එක එක ගන්නකොට ඔබ අසාධාරණ නැද්ද? නමුත් බුදුරජාණන් වහන්සේ එක ක්‍රමයක් කරලා දුන්නා. මොකද්ද? එක ක්‍රමයකට ජීවත් වෙන විතරයි තියෙන්නේ. ජීවත් වෙනක් නෑ. දෙක වහගෙන හේඳගෙන ඉන්න එක නෙමෙයි. වැඩට යනවා, සෙලිබ්‍රිටි කොහොමදනෝ, දිවල් දරවල් වල වැඩකලුත් කරනවා. මේ ටික කරන්නේ එක ක්‍රමයකට. මේ කරන එකට දුක නැතිව දුක ඇති වෙන හේතුවක් නැති වෙනවා. දුක නිරුද්ධන විදිහට ජීවත් වෙන ක්‍රමයක් හොයලා දෙන්න. අපි භාවනා කරනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ දුක නැති වෙලා දුක ඇති වෙන හේතුවක් නැති වෙන විදිහට ජීවත් වෙන්න කිව්වේ කොහොමද කියලා අහගන්න එක. අහගෙන ඉගෙනගෙන ජීවත් වෙන්න හුරු වෙන්න හුරු වෙන එකටයි මේ භාවනා කරනවා කියලා අපි කියන්නේ. නමුත් ඒක අපි දන්නේ නැති හින්දා අපි හිතාගෙන ඉන්නේ ඉගෙනගෙන ඉන්නේ ඇත්ත එක වහගෙන මෙහෙම එක තැනක ඉන්නකොට අපි භාවනා කරන්නේ කියලා. හොඳට බලන්න අපිට ජීවිතේට දුක දුක ඇති කරන හේතුව ඇති වුණේ ඉඳගෙන ඉන්නකොට නෙමෙයි වැඩ කටයුතු කරද්දී නම් එහෙනම් ඒ හේතුව නැති වෙන්නත් ඕනේ ඒ ටිකේ දැන් වැඩ කටයුතු කරද්දී නම් දුක ඇති කරන හේතු ඇති වෙන්නේ එහෙනම් ඉඳගෙන ඉන්නවා කියලා දුක නැති වෙයිද? දුක ඇති කරන හේතුව නැති වෙයිද? ඒක නැති වෙන්නත් තියෙන්න ඕනේ නම් ඔය කරන ක්‍රමයමයි හරි. අන්න ඒ ක්‍රමී අපි ඉගෙන ගන්න ඕනේ. අපිට බුදුදහම අපහසු බුදුදහම දන්නේ තියෙන්න. දහම ඉගෙන ගත්තනම් දහම තේරුම් ගත්තනම් අපිට අපහසු නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙලෝ පරලෝ දෙකටම බණ කියපු අර්ථය දෙන්නපු සංස්මහචනම. දැන් අපි කියමු කෙනෙක් ගොඩාක් දුප්පත්. එයා අද දවසේ වැඩට ගියොත් සිල් ගන්න එන්න වෙන්නේ එතකොට මෙලෝ කෑම හොයාගන්න ගියොත් ආහාර පාන හොයාගන්න ගියොත් බඩගින නැති කරන්න ගියොත් ඔන්න පරලෝ යහපත අතහැරෙනවා. හරි. එයා සිල් ගන්න ආවා. අනේ ගෙදර යනකොට කන්න පොළ දෙයක් නෑ ළමයින් බඩගින්න තමන් බඩගින්න. පරිලෝය හමුත හොයාගන්න ගියොත් මෙලොව දුකේ. බුදුරජාණන් වහන්සේ මෙලොව දුක් ඉඳලා පරිලෝය සැප ගන්න, පරිලෝය දුක් ඉඳලා මෙලොව සැප ගන්න විතරක් පෙන්වන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන ක්‍රමය. වැඩට යන්න වැඩට ගිහින් මෙන්න මෙහෙම කරන්න. කැම් බීමත් හොයාගන්නවා. එයා නිවන උදා කියනවා. කියන ක්‍රමයකට. අන්න ඒ වගේ මිස බුදුරජාණන් වහන්සේ උභයාර්ථයේ පිණිස මෙලෝ පරලෝ ජීවිතයේම අර්ථයේ පිණිස සඳහන් දේශනා කළේ. ඒ ටික අපි තේරුම් ගමු කියලා මේ තේරුම් ගමු. මේක ටික ගැඹුරුයි තමයි. ඒ හින්දා මම මට හැකි ප්‍රමාණයකින් ඉස්සර උපමාවක් කරන්න. මේ උපමාවෙන් ඔගොල්ලෝ ටිකක් තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. එතකොට අපිට පුළුවන් මේක තේරුම් ගන්න මේක බේර ගන්න. හරිද? අපි මේ කරන්නේ මොකක්ද කොහොමද කළ යුත්තේ කියන කාරණාව. මේ ගස් ලැබු තියනවනේ දන්නවනේ. ගස් ලැබයටයක් අරගත්තොත් අපි ගස් ලැබයටට කියන්න පුළුවන් අපිට බීජයක් කියලා. හේතුවක් කියලා. ඒ ගස් ලැබයට අපි බිම කලකොල හිතෙවොත් ඒ හේතුවෙන් හැදෙයි ගහක්. එතකොට ගස්ලබු ගහට කියනවා මොකද්ද? ඵලයක් කියලා. ඵලය ඇති වෙන්න තිබුණු ඇටෙන්ට කිව්ව හේතුව බීජ කියලා. මේ හේතුව නිසා ගස්ලබු ගහනවති ඵලයක් හටගන්නවා. එතකොට ওই ගස්ලබු ගහේ ගෙඩි හැදේ යාපහුව. තේරුණාද? දැන් මේ ගෙඩි ගත්තාම ගස්සම ගහෙන් තියෙන ගෙඩි ඒ ගෙඩි ඇතුලේ තියෙන ඇට. ওই ගෙඩි ඇතුලේ තියෙන ඇට වල තමයි නැවත පරම්පරාව ගෙනියන්න පුළුවන් බීජ තියෙන්නේ. අර ඇටේට හැදුණු ගහ තියෙනවනේ. ওই ගහේ නෑ පරම්පරාව ගෙනියන්න පුළුවන් කම. ගස් ලබු ඇටේට හැදුණු ගස් ලබු ගහේ නැහැ ඒ වර්ග પરම්පරාව දිගින් දිගට ගෙනියන්න පුළුවන් කම. ගස් ලබු ගහේ හැදෙන ගෙඩි අනිවාර්යෙන් ගහ තිබුණාටම හැදෙන්නේ නැහැ. ගෙඩි හැදෙන්න තව වටපිටාවක් ඕනේ. හරියට ගෙඩි හැදෙන්න අවශ්‍ය ජලය තියෙන පරිසරයක් වෙන්න ඕනේ. වාතය අවශ්‍ය විදිහට ඕනේ. උණුසුම අවශ්‍ය විදිහට ඕනේ සුලඟ ඕනේ පරාග පෝෂණයක් ඕනේ මේ වගේ කොටස් ටිකකුත් ඉදව කරගෙන තමයි ගෙඩි හැදෙන්නේ ඒ ගෙඩි ඇතුලේ තියෙන ඇටයි හැදෙන්නේ දැවිලා ගෙඩි නැහැදුනොත් මේ ගස් ලොකු ගහේ ගෙඩි නැහැදුනොත් පුරාණ ගස් ලොකේට හටගත්ත ගහ යම්තා කාය සංතතියක් තියෙනකන් තියෙයි මේ ගහත් ඉවර වෙනවා නැවත ගෙඩි නැතිකමින් නැවත ගස් හැදෙන්නේ නැහැ. තියෙන එකක් නැති වෙනවා නැවත එකක් නැති වෙනකොට මේ වර්ගය මේ પરම්පරාව ඉවරයි. තේරුණානේ? ඒ වගේ ගස් ලඟ ඇටේ වගේ කියලා හිතාගන්න බීජ වගේ කියලා හිතාගන්න පෙර ජීවිතේ කර්ම සිත කර්ම විඥානය කර්ම සිත ඒ නිසා හටගත් ගස්ල දුකහ වගේ තමයි විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ ධර්මතා ටික. ගස්ලබු ගහ වගේ. මේ කය සවිඥානික වෙලා තියෙන ටික. ඊගාවට ඒකෙත් ඔක්කොම ගන්න එපා. ගස්ලබු ගහට ආයිති ටික තේරුම් ගන්න දැන්. ඇහැට රූපයක් පෙනෙනකොට ගෙඩි ගැන නෙමෙයි මේ කියන්නේ ගස්ලබු ගහ. ගහ කියනකොට හොඳට මතක තියාගන්න මේකයි තුපහටද ගස්ලබු ඇටේට අයිති පිට. ඒ ගස්ලබු ගහ කියන තැනින් પરම්පරාව ගෙනියන්න බෑ. ගස්ලබු ඇටේ හිඳ හටගත්ත ගහ ඒක එච්චරයි. ඒකට තමයි පුරාණ කර්මයේ හටගත්ත ටික කියලා කියන්නේ. ඒ වගේ ගස්ලබු ඇටේ නැමැති කර්ම හේතුව නිසා හටගත්ත ප්‍රතිසන්දිසිත කර්ම කර්ම විඥානය නිසා ඒ සංඥා කියන සිත් දෙකක් තියෙනවා. කර්ම සිත නිසාම ප්‍රතිසංසිත විඥානය සතර මහා ධාතු රූපයකට ගැටගත්තට පස්සේ නාම රූපුණා ඒ සිතේ තියෙන නාම ධර්ම වලට අනුව මේ රූපේ හැදුනා හැදෙන නිසා ආයතන ටික හැදුනා ආයතන ටික නිසා ස්පර්ශ වල වේදනාව වෙනවා කියන ටික ගත්තාම ගස් ලබු ගහ වගේ එතන තියෙන ප්‍රධාන ලක්ෂණයක් මම පෙන්වන්නම්. මේ ගස්ලරු ගහට අයිති සීමාව ඇහෙන් ඕගොල්ලෝ මෙහෙම රූප බැලුවොත් කිසිම වස්තුවකට සීමා නොකරන ලද විදිහටයි පෙනෙන මට්ටම ගන්න. මම කියන එක තේරුම් ගන්න. ඇහෙන් දැන් මෙහෙම බැලුවහම මේ ඔක්කොම ටික එක යායට ඇහැට පේනවා. තේරුණා මේ පෙනෙන මට්ටම ටික අයිති ගස්ලරු ගහටයි අයිති. තේරෙනවා. නමුත් තව බලන ක්‍රමයක් තියෙනවා. දැන් මට මොන හරි දෙයක් දිහා බලන්න ඕනොත් මම ඇහැ සීමා කරලා බලනවානේ දීක වස්තුවකට. ඔන්න ඕක ගන්න එපා. මෙහිඳ යන පැත්ත අතහරින්න බාහිරින් ඉඳන් පෙනෙන පැත්ත. බලන එක නෙමෙයි මේ කියන්නේ පෙනෙනවා කියලා සිද්ධියක් තියෙනවා දැන්. තේරෙනවද? දැන් ඇහෙන් මෙහෙම බලුවම රූප බොහෝ පෙනෙනවා. බලනවා නෙමෙයි මෙහෙම පෙනෙනවා. මෙන්න මේ පෙනෙනවා කියන ටික අයිති පුරාණ කර්මයෙන් හටගත්ත පුරාණ කර්මයෙන් හටගත්ත කස්සපු ගහ කියන තැනට අයිති ටික. කිසිම වස්තුවකට හිත සීමා නොකර මෙහෙම පොඩිය බලලා රාගයක් හරි ද්වේෂයක් හරි මෝහයක් හරි ඇති කරගන්න මොකකට හරි ඕගලන්ට පුළුවන්ද කියලා බලන්න. පුළුවන්. නමුත් මොනවා හරි දෙයකට හිත සීමා කරලා හොඳට ඇලෙන්න හෝ ගැටෙන්න බැයිද? පුළුවන්. පුළුවන් නේ? නමුත් මෙහෙම පොදු මනසෙන් බැලුවහම සීමා නොකරලද මනස කියලා මේකට කියන්නේ. සීමා නොකරලද මනසින් බැලුවහම අපිට පෙනෙන කිසිම දෙයක් කරබය ඇලෙන්න හෝ ගැටෙන්න හෝ බැඳෙන්න හිතට අල්ලගන්න බෑනේ. ඒ ගානම දුක් විඳින්න හෝ සැප විඳින්න බෑනේ. තේරුණා නේද? ඔන්න ඔය මෙතන ලක්ෂණය තමයි බාහිරින් ඉඳලා ඇතුළට එන්නේ. පේනවා. ඇහැ තියෙන නිසා රූප ගැටල පේනවා. ඔය ටික අයිති ගස්ලපු ගහට. සද්ද ගුඩ ඇහෙයි. අහනව නෙමෙයි ඇහෙනවා. නමුත් මේ අහවල් සද්දේ කියලා චිත යොමු නොකොළොත් අපිට ඇහෙන සද්දෙට ඇලෙන්න ගැටෙන්න බෑ. නේද? බෑ. ඒකට කියනවා සීමා නොකරනද මනස කියලා. යමකට සබ්දයකට සීමා කරන්නේ ඕක ගස්ලබු ගහතයි. ගඳ සුවඳවල ගොඩ දැනේ. අහවල් ගඳ කියලා අහවල් සුවඳ කියලා ඇලෙන්න ගැටෙන්න බෑ. කන්ත දැනේ. බාහිරින් ඉඳලා අභ්‍යන්තරට එනවා. සීමා නොකරලද මනස. රසවල් ගුඩ දැනේ. අහවල් රස කියලා නිමිති නැහැ. අහවල් දේනාවේ කියලා දේක රස කියලා ඇලෙන්න ගැටෙන්න බෑ. සීමා නොවල මත මනස. කයට යම් යම් වේදනා ගැටේ. ඒ වේදනාවට විතරක් හිත යොමු නොකළොත් අල්ලා නොගත්තොත් ඇලෙන්න ගැටෙන්න බෑ. එතකොට මෙන්න මේ ටික ගත්තහම මේ පංචායතනේ කාම භූමියේ පෙර කර්මයට විපාක ටික අයිති උච්චකයි. හොඳට දකින්න. මෙතනදී ඇස් ඉදිරි පිටට ඇවිල්ලා කියන්නේ රාණි ශ්‍රී මුතුමනේ ගෙවල් දොරල් යානවාහන මුකුත් ඇවිල්ලා නැහැ. නිකම් මුකුත් විස්තර ගන්න හැටි. වර්ණ සතහ මාත්‍රයක් විතරයි. ශබ්ද රූප මාත්‍රය, ගන්ධ මාත්‍රය, රස මාත්‍රයක් විතරයි. තේරුණා නේද? හරි. ඔන්න පුරාණ කර්මයට විපාක හැටියට විඥාන නාම රූප සලායතන ආයතන ටික හැදලා ස්පර්ශ වෙන වේදනාවක් එනවා. කියනකොට විඳින මට්ටම දකින්න ප වේදනාවක් කි. තාම මේ වේදනා මේ වේදනාව උපේක්ෂා සාගතයි. මේ කියන්නේ පය ගහලා අල්ල විඳින්න බෑ. දැන් ඔය අවුරුදු වල බනිස් කෑම තරඟ තියෙන්නේ අතපය දැඳලා බනිස් කිරිය දුන්නාම කෑව හැටි අමාරුනේ අතින් අල්ල බනිස් කිරිය ගතට දුන්න බානෝ කටන දෙකට ගන්න හැටි ඒ වගේ දැන් අතපය බැඳලා වගේ තමයි මේ අරමුණ මෙහෙම ඉන්නකොට කන්න බෑ වියසිනේ නමුත් අපි මෙහෙම මොන හරි දෙයක් අල්ලගත්තාම බනිස් කිරිය අතල්ලගත්තා වගේ කන්න පුළුවන් එතකොට දැන් මේ සීමා නොකරන ලද මනස හොඳට ගන්න මම ඒකට භාවිතා කරන්නේ සීමා නොකරන ලද කියලා කියන්නේ මම මේ තියෙන ටෙලි දුරකථන දිහා බැලුවොත් මගේ ඇස් දෙක මගේ දැක්ම මම සීමා කරන මේ වස්තුවට විතරක් මට දැන් අනිත්‍යව පේන්නේ. ඒකද සීමා කරන ලද මනස කියනවා. නමුත් දැන් මෙහෙම පොදු උ බැලුවාම මම සීමා නොකරන ලද මනසකින් බලනවා කියලා කියනවා. මෙන්න මේ සීමා නොකරන ලද මනස තමයි මට අයුක්ති සීමාව සැබෑවටම අයිති ඒ පුරාණ කර්මයට හටගත්ත ටික ගැටලු ගහ. තේරුණානේ? හරි. දැන් මෙන්න මේ පුරාණ කර්මය කියන ටික තමයි අපිට හම්බ වෙච්ච ටික. ඔය ටිකේ සැප දුක් ටික විඳින්න වෙනවා අපිට ජීවිතේ තියෙනවා. හැබැයි ඔය තුල නැහැ මව්වල දුක පියාඹල දුක සහෝදරය සහෝදරි ඥාති හිතේසින් ඔය මොකොත් නැහැ. තියෙන්නේ බඩගින්න පිපාසය සීත උෂ්ණ වගේ ටිකක් ඉවරයි තියෙන්නේ. මොකද මේ අරමුණ ආධුනිකයි. කිසිම නිමිත්තක් හසු වෙලා නැහැ විතර මොකුත් නැහැ. ඊට පස්සේ දැන් වර්තමානයේදී පුරාණ කර්මයට හටගත්තු විපාක ටිකට කර්ම සකස් කරගන්නවා අපි. කර්ම කියලා කිව්වේ දැන් ඇස් ඉදිරි පිටට සීමා නොකරන ලද මනසක නිමිත්තක් එනකොට ඒ පෙනෙනවා කියන තැන තියෙන ඇත්ත ඇති හැටි නොදකිනවා. සීමා නොකරන මනස නැත්තම් සීමා නොකරන ලද මේ අරමුණ ඉදිරි පිටට ඇවිල්ලා තියෙන රූපේ ඇත්ත මොකද්ද? මේ විදිහේ රූප වෙනෙන ඇහි ඇත්ත මොකද්ද කියලා අපි නොදන්නකොට නොදකින්නකොට ආශ්‍රව කියන කෙලෙස් ඉදිරිපත් වෙනවා. කියන පරණ බොහෝ පරිච්ඡ පැවතෙන හුරුව. සීමා නොකරන මනසක් හම්බ වෙනකොට එතන ඇත්ත නොදන්නකොට මට සිහි වෙනවා දුකපතෙන් කියන අදහසක්. දුරකතන කියන හැඟීම දැන් මට තියෙනවා මගේ මනසේ. මේ අදහසින් දුරකතන දිහා බලන්න ඕන කියන අදහසින් මම බැලුවාම දැන් ආයේ ඇහැ රූප චක්කු විඥානෙ උපදිනවා. දැන් සීමා කරගෙන උපදිනවා. ඔන්න ඊට පස්සේ දැන් මේ තමයි ගහේ හැදිච්ච ගෙඩිය තමයි මේ චේතනාව කර්මය දුරකතන කියලා කියනවා. හරිද? කෙලිය. එහෙනම් මේ චේතනාව එතකොට ඒකෙන් දුරකථන දිහා බලවන්න ගෙඩිය. දැන් මේ ඔක්කොම අයිති ගෙඩිය ගෙඩිය ටික. ඒ දුරකථනයට කැමති අන්න රූපය. ওই ගෙඩිය ඇතුලේ තමයි යට තියෙන්නේ. දැන් දුරකථනයට කැමති. ඔය කැමැත්ත තමයි ඕගොල්ලන්ට ප්‍රතිසන්දියට ගෙනියන්න තියෙන හිත. තියෙන්නේ. ඔය ඔය තණ්හාවෙන් තමයි දුරපතේ නැති වුණාම දුක එන මේ ජීවිතයේ දුකක් ගෙනත් දෙන්නේ. ওই තණ්හාවෙන් තමයි දුරපතනේ නැති වුණාම දුරපතනේ මතක් කළ ප්‍රතිසන්දි වශයෙන් ප්‍රතිසන්දි දුක ලබා දෙන්නේ. ජීදී ඇතුලේ යට තියෙන්නේ. තේරුණාද ඉස්කීපේ? දැන් අපිට ඕනම් පුළුවන් මේක ගෙඩි හදාගන්න නැතුව ඉන්න. මේ භවනා කරනවා කියලා කිව්වේ ඔන්න සීමා නොකරනද මනස හුරු කරන්න. ඒක හුරු කරන්නේ ඇත්ත බලන්න. මම ඒක කියලා දෙන්නම්. එතකොට ඔන්න දැන් දැක්කා පෙනෙන මට්ටමට ගත්තාම ගස්ලව ගහ කිව්ව පෙනෙන තැන හැමදාම අවිද්‍යාව සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ ගහ නිසා අනිවාර්යෙන් ගෙඩි හැදෙනවා කියලා එකක් නැහැ. ඒකයි. වටපිටාවේ පරාග පෝෂණය නොතිබුණොත් පත්දී විසුලන් හතරේ නියම ප්‍රමිතිය නොලැබුණොත් gediy හැදෙන්නේ නැහැ වගේ. මේ සීමා නොකරනද මනසක් හම්බෙන තැන අවිද්‍යාව කියන ධර්මතාවය නොතිබුණොත් තණ්හාව ඇති වෙන්න පුළුවන් විදිහට බලලා ඇලෙනවා ගැටෙනවා කියන ටික ඇති වෙන්නේ නැහැ. ඒකයි අවිද්‍යාව කියනවා නම් කර්ම රැස් නොකර බේරෙන්න පුළුවන්. මේ අවිද්‍යාව තියෙනවා නම් කර්ම රැස් වෙනවා. අවිද්‍යාව නැති වුණොත් කර්ම රැස් නොකර බේරෙන්න පුළුවන් කියන කම එතකොට ඔන්න සීමා නොකරලට මනස ගස්ලා බුගහ මෙතන වර්තමානයක අපි කිව්වේ ඒක මතකද පරිසම්බන්ධ මොල් දවසේ කතා කරේ අතීතයේදී මේ වගේම ගහ ඇටයකට ගහක් හැදුණු තැනක සීමා නොකරන ලද මනසක් හැදුණු තැනක එදා සීමා නොකරන ලද මනසින් ජීවත් වෙන්න ඉගෙනගත්තේ නැති නිසා සීමා නොකරන ලද මනසක තියෙන වටිනාකම දැක්කේ නැති නිසා සීමා නොකරන ලද මනසක් තියෙන තැනක තියෙන්නේ මෙන්න මෙහෙම ධර්මතාවය කියලා ඉගෙනගත්තේ නැති නිසා ඒ අවිද්‍යාව නිසා ඇස් ඉදිරි පිටට මේ ආයත සලආයත නිසා ස්පර්ශ වෙනකොට අපි ඒ අවිද්‍යාවෙන් මේ ටික තේරුම් නොදන්නාකම නිසා මිනිස්සු කියන අදහසක් හිතවනවා. දැන් මේ චේතනාව අවිද්‍යාවච්ච සංඛාර. ඊට පස්සේ මිනිස්සු කියන අදහසින් ගලවන ඔන්න විඥානාව සලයිතර පස්ස වේදනක දැන් මේ කායික වර්තමාන කර්මයට වර්තමාන විපාක. ඊට පස්සේ මිනිස්සුන්ට කැමති ලෝකේ. මිනිස්සුන්ට අකමැති ද්වේෂය. මිනිස්සු කියන තන හොඳ නැහැ මොහොමයි. ලෝභ දේශමෝ. ඒ හේතුයෙන් ඒ ජීවිතයේදී ඒ මනුස්සයා ගැන තරහකාරයෙකුත් හදාගන්න. කැමැති වෙච්ච අප්‍රියමනාප දුකක් තියෙනවා. තරහකාරයෙක් ඇතුළත් කියන්නේ අප්‍රියමනාප දුක. කැමැති වෙනවා. ඊට පස්සේ කැමැති දේ නොලැබීමේ දුක. කැමැති දේ නොලැබීමේ දුක අප්‍රියමනාප දුකක් වින්දා. ඒ පුද්ගලයා කෙරෙහි ඒ කෙනා කෙරෙහි ඇතිවෙච්ච කැමැත්ත හෝ අකමැත්ත මුල් කාරණාව කරගෙනම ඒක තමයි ওই ටික ඔක්කොම එකතු කරලා තමයි මිනිසය කියන අදහසක් ඒ නිසා බලුවකින් මිනිසයා දිහා බලන තමයි මිනිසයාට කැමැත්ත තකමැත්ත කියන ඔක්කොම ටික එකට සම්පූර්ණය කරලා කරන නිමිත්ත කියන්නේ. පටිසම්පාදයේ කර්ම සිටියේදී ඔය පටිසම්පාද අංග ටිකම තියෙන අවිද්‍යාවෙන් පටන් අරගෙන උපාදානයේ දක්වාම තියෙන ඔක්කොම ගුලියම තියෙන කර්ම සිටියේ පටිසම්පාද අංග ටික එකට. කර්ම කර්ම ටිකේදී එතකොට මේ ඒක පරිසරවල ගොඩාක් ගැඹුරුයි. කාර්යසිතක් ගත්තාම ඔක්කොම. ඔය ඔක්කොම එකතු කරලා කියන කර්ම භාවය. ගස්ලකු ගහන් කියන තරමට විතරයි විපාක වර්ගය කියන්නේ. ඒ ටික නොදන්නා කම නිසා ඇතිවෙන අවිද්‍යාවෙන් පටන්ගෙන කර්මය ඒ කර්මෙත් උපදින පංච විඥානය ඒ සිතින් ඇතිවෙන සංහව උපදින කියන ඔක්කොම ටික එකතු කරලා කර්ම භාවය. ඒකට උත්තර හැටියට තමයි පෙර ජීවිතේ විපාකය මරණාසන්න මොහොතේ සීල ප්‍රතිසංයෝගයෙන් මේ ගස් ලැබු ගහ ඇතුලේ මේ නාම රූප දෙක. ඔන්න දැන් ඉද උපපුරේ කතත කමස්සේ ඉද ප්‍රතිසංපච්චය. නැත්නම් මේ ඉද උපපති බවස්. මේ උපපති භවයේ කියලා දැන් විඥානයේ දැකගෙන ප්‍රතිසංසිත නාම රූප වල ආයතන ටික හැදිලා ස්පර්ශ වල කෙනෙනවා සීමා නොකරනද මනස. සීමා නොකරලද මනස. දැන් අද ඇහැට මෙහෙම පෙනෙනකොට පෙනෙනවා කියන තැන සීමා නොකරනද මනසේ නැත්තම් සීමා නොකරනද නිමිත්තේ ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා හදා පිට රත්තරන් රීති මුතු මැණි කියන වටිනාකම අපි නිකමට හිතන්න සල්ලි ගන්න කඩදාසිය චිත්‍ර ටිකක් තියෙන්නේ මේක ඩොලර් 50 ඩොලර් 100යි කියලා එක කඩදාසිය නෑ චිත්‍ර ටිකේ නෑ ඇස් ඉදිරිපිට දෙන්නේ වටිනාකම කියන තුන චිත්‍ර ටිකක් ඇඳපු කොළ කෑල්ල කොතන ඇත්ත අපේ මනසෙන් නොතේරෙනකොට ආශ්‍රවය දෙනවා. ආශ්‍රවය දෙනහම එකක මෙච්චර වටිනවා මේක මෙච්චර මේකට වඩා මේක වටිනවා කියන ගතිය මනසේ අපේ එදෙන්නේ. ඊට පස්සේ අපේ මනසේ තියෙන වටිනාකමට තේරෙන එකට අනුව තමයි ඉස්සරලා අපි අත දාන්නේ ගන්න. ලෝභය කියන ගේ දෙන්නේ. ඒකයි දැන් එහෙම හැඟීම් ටිකක් නොයදුනොත් එයාට නිකන් චිත්‍ර කැලලක් විතරයි. පොඩි ළමයෙක් කොතනින් ගියොත් කිසිම වටිනාකමක් නැති ඊට පස්සේ ආණ්ඩුවේ නීතියක් දානවා අද ඉඳලා මේ ඩොලර් 100 කාර්යය වළංගු නැහැ කියලා. දානවා. හරිද? දැන් ওই චිත්‍රයේ ඒ ಭಾರತೀಯ ගොඩකොලව ගණන් ගන්නෑ. ඔගොල්ලෝ කහිනව ගින්න කරලා දාලා යයි මිසක අරගෙන අරතරම කැමැත්තෙන්ද දෙක රට දාන්නේ. එයි. දැන් මේකත් එක්ක වටිනාකමක් නැහැ ඒ වෙන්න මනසේ. ඒ වස්තුවේ වටිනාකම නෙවෙයි තියෙන්නේ. ඒ අරමුණ අපේ මනසේ යෙදෙන්නේ. ඒ වටිනාකමට අනුවයි අපි මෙහි අල්ලන්නේ. එතකොට හැම වෙලෙම බාහිරේ අල්ලලා තියෙන්නේ මෙහි තමන්ගේ මනසේ වටිනාකම දැනෙන නිසායි. දැනෙන මට්ටමටයි. සීමා නොකරනද මනසෙන් කළා තියෙන වටිනාකම් දැනෙන්නේ ඉඳලා නැහැ. මෝල්ටිම ඇත්තයි පෙන්වලා තියෙන්නේ. මෙතන තියෙන ඇත්ත ඒකයි. තේරුණාද කියන්නේ? එතකොට අපි හිතාගන්නේ ඇත්තටම භෞතික දේ තුළ තියෙන වටිනාකම් කියලා රත්තරන් මෙච්චර වටිනවා කියලා වටිනා ඒ වස්තුව වටිනවා කියලා දකින්න හින්දා මේ කල්යන්නේ ඒ වස්තුව වටිනවා කියලා තියෙන මෙතනේ මනසින් නේද මනසින් එහෙම වටිනාකමක් දුන්නේ පෙනෙනවා කියලා දැන ඇත්තම දකින්න තමයි සාදේද කියලා කාරණාව තේරුණා වටිනාකම හදාගෙන තියෙන කෙනා කෙනා තුලයි කෙනා කෙනාගේ මනසේ ඒකයි රහතුන්ට පුළුවන් ලෝකයේ ඇලෙන්න තැන වටිනාකමකින් තොරව ඉන්න තමන්ගේ මනස හදාගන්න. නොඇලෙන ලෝකෙට ඉන්න පුළුවන්කම තියෙන්නේ. මොකද බාහිර වටිනාකම අත නෙමෙයි අපේ ජීවිතේ තියෙන්නේ කියන එක. ඒක බුදුරජාණන් වහන්සේ දෙන්නම් නොවුණා මව්මල දුක, පියාමල දුක, සහෝදරය සහෝදරි ඥාති හිතේසින් මල දුක, ගෙවල් දොරවල් යාන වාහන ඊටකද මිලමුද නැතිවීම, ඉන දෙවීම, කිච්චීම, තැවීම කියන මේ ටික දුක් විඳින්නේ පුරාණ කර්මයට නෙමෙයි අද තමන් ගාව තියෙන කෙලෙස් වලටයි කියලා මේ පංච උපාදානස්කන්ධ දුක අවිද්‍යාව නිරෝධ සංකාර නිරෝධා සීමා නොකරන මනසක් එද්දී මෙතන වර්ණ සතම් මාත්‍රයක් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනව නේද කියලා ඇත්ත ඒක දකින ඥාන දර්ශනයක් මනසේ හදාගෙන රත්තරන් රෙදි මුතු මැණි ගෙවල් දොරවල් යාන වාහන කියලා අදහස් දෙන්න ඉඩ දීලා නැතුව ඒබඳු අදහස් වලින් වටිනාකම කාරෝපණය කරගත් අදහස් වලින් මේ විදිහ නොබලා ඉන්න ක්‍රමයක් බුදුහාමුදුරුවෝ කියන්නේ ඇත්ත ඒක පුළුවන් එක බැරි නෑ එහෙම වුණාම මේ භෞතිකයේ කිසි දෙයක් ඇලෙන්නේ අපිට. අපි වෙනසකින් තොරව මේන් අයින් වෙලා. මේ දේවල් වෙනස් වෙච්ච විනාශ වෙච්ච කොටු වෙච්ච කැකහැරෙන්න. එයාට පේන්නේ චිත්‍රයකට හැලඳීමක් මිසක එයා මේ ලෝකයට අයිති වටිනා වස්තු විනාශ වෙනවා කියන තැන මෙයාට නෑ. මෙයාට නෑ. ඒ නිසා එයා දෙවිච්ච පිච්චිච්ච ලෝකයක් තුල නිවිල සිසිල් වෙලා එයාගේ මැරෙන්න නෑදෑයෝ නෑ විනාශ වෙන්න දීපුල නෑ හැම පාර වෙන්න රැකියාවල් නෑ කිසිම දෙයක් නෑ නමුත් අනිත් ඔක්කොටම වඩා නිර්ආංශ ප්‍රීතියකින් නිර්ආංශ සත්‍යයකින් ආධ්‍යාත්මික තුලම විඳින්මින් ජීවත් වෙනවා ලෝක තුල කරන්නේ මේ ඥාන දර්ශනය තුල තියාගෙන අනිත්‍ය අවිද්‍යාව තුල ඉන්නේ කියන දැක්ම තියාගෙන කරන තියෙන යුතුයකම් ටිකක් කරනවා. පුරාණ හේතුවට හටගත්ත ගස්ල ගුගහ වගේ. ස්පර්ශ ආයතන 6 තියෙන ආයසන්තතිය තියෙන ඒකත් අතහැරෙනවා. මත්තේ යන්න තණ්හාව ඇති වෙන්න මරණයෙන් පස්සේ තමයි මේ ලෝකෙ කාම බලන්නේ නැහැ. දුප්පත්ම කෙනා එයා. අනික කවුරුත් දුප්පත් කියලා හිතන්න එපා. හොඳට දීපල වස්තු තියෙන අය ඔක්කොම ඉන්නේ අපි. එතකොට මෙන්න මෙතනදී මේ ස්පර්ශ ආයතන හයේ සීමා නොකරන ලද මනසකින් වාසය කළා කර්ම නිමිති හදාගෙන ඒ කර්ම නිමිත්තෙන් බලලා සංහිදී මුතුමනි හදාගෙන තණ්හාව හදාගෙන දුක් විඳින අපිට අපි දුක් විඳින්නේ අපේ මෝඩකම නිසායි කියන එක නොකිය වෙන දෙයක් කියන්නේ විදියක් නෑ. පළඟැටිය පහනට පැනලා දුක් වෙනවා නම් එයා මේකට පැන්නහම දුක එන්නේ කියන එක නොදැන සැපයි කියන අදහසින් පැන්නත් පැන්නේ දුකනේ. පළඟෙතියම පහනට පැනලා දුක් වෙනවා නම් පළඟෙතිය පැත්තකට වෙලා ඉන්නකොට ලාම්පුව ටික ටික ටික ටික ඇවිල්ලා ඇඟේ හැපිලා පිච්චුණා නම් තව සාධාරණයි. පැත්තක තියෙන ලාම්පුවට පළඟෙතියම පැනලා පිච්චෙනවා නම් ආයේ දුක නොදක දුක් වූ පහන සැපයි කියලා ආයෙත් පයින්නවා නම් මැරෙනකම්ම දුකම විඳින් දුකටම පයින්නවා. ඒ මේ ක්‍රමයට සැප හොයාගන්න කියලා කරන්නේ දුක නේද උපදින්න කියලා පළඟිටිය දන්නේ නැත්තම්. දුක උපද්දවන දුක් විඳින පළඟිටියගෙන ඕගොල්ලන්ට මොකද්ද කියන්න තියෙන්නේ කියන්නේ? නමුත් ඒ සතා මොඩේ කියලා දන්නවද? පින්වතුනි අපි මේ සැප හොයන්න කියලා සැප විඳින්න කියලා ඕගොල්ලන්ට චුට්ටක්වත් බය වෙන්න එපා. මේ පෙනෙන රූපෙන් එන ආස්වාදේ චුට්ටක්වත් අඩු වෙන්නේ පෙනෙන රූපෙන් එන ආස්වාදේ චුට්ටක්වත් අඩු නැති ආස්වාදේ එහෙමමත් ලැබෙනවා. ආස්වාදේ චුට්ටක්වත් අඩු නැතුව ලැබෙයි. කර්මත් නැහැ, කෙලෙසුත් නැහැ. සීමා නොකරනද මනසේ. නමුත් මේ පෙනෙන දේ සත්‍තරන් සිද්ධි පුතා දුවන කියලා අදහස් අරගෙන ඒක වැඩිපුර තණ්හාවෙන් කණ්ඩ ගියාමයි ওই වැඩිපුර කණ්ඩ යන එකටයි තණ්හාව කියන්නේ. කිමතුම් හෝටලයකට යනවා. හැබැයි හෝටලේ කාමරේ සල්ලි ගන්නකොට ඔයගලන්ට කියනවා උදේ කෑමට මෙන්න මේවා තියෙන්නේ මෙච්චරයි දෙන්නේ. දවල් කෑමට මෙන්න මේවා තියෙන්නේ මෙච්චරයි දෙන්නේ කියලා කියනවා. දැන් කාමරේට ගෙවන මුදලට අයිති ආහාර කොටස ඒක. හරිනේ? දැන් කාලා බැලුවම හරි රහයි. තව ටිකක් ඕඩර් කරලා ඉල්ල ගන්නවා. හැබැයි අමතර ඉල්ලන ටික ඉල්ලන එකට අමතර ගන්න ගෙවන්න වෙනවමයි. වෙනවද නැද්ද? වෙනවා. ඒ වගේ දැන් බුක් කරපුවම ඔලෙන් හම්බෙච්ච ටික තමයි ගෙනෙන ටික. ඉතින් ඕකේ තණ්හාවට ඕඩර් කරලා ගන්නවා වගේ තමයි ආපහු හොයාගෙන යන්නේ පුදුරු බලන්නේ නෝ මුතා බලන්නේ නෝ රත්තරන් රෙදි මුතුමැණි කියලා කෙනෙක්දී දැකලා ඉවරයි තව හොයාගෙන යනෝනේ. හැබැයි ඔකට අමතර ගන්න ගෙවන්න යනවා කියන එක අමතක කරන්න එපා. මේකට ගෙවන්න වෙනවා. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ හැනෙන්නේ ඇත්තටම මේක විහිළුවක් නෙමෙයි. අනන්ත සංසාරක හැමදාම පොඩ්ඩක් හිතලා බලන්න මේ අපි විඳින්නේ කෙලෙස් වලින් දුක නෙමෙයි කියලා අපිට නොතේරුණාට අපිට අම්මම වෙලා තාත්තම වෙලා දුවම වෙලා පුතාම වෙලා කාරණා ප්‍රති මුතුනේ නැතිවීම පපුව කිච්චලා නැරෙන අය ඇති කොච්චරද මොනතරම් වෙහසක්ද කියලා මේ කෙලෙස් නිසා තුම්බවේ දුක් විඳින්නේ කෙලෙස් නිසා දුක් විඳින්නේ ඒක තේරුම් ගන්න ටික ඈ භාවනා කරනවා කියලා මොනෝ හර්ධයක් කරන්න නෙමෙයි ඇත්තට මේක ජීවිතයේ බුදුආකාර විද්‍යාවක් මේක තේරුම් ගත්තොත් මේ මෙච්චර දැවෙන පිච්චෙන ලෝකෙක සිසිලා නිවිලා සිසිලලා ඉන්න පුළුවන්. ඊට පස්සේ තමෝ වහන්ත කරලා දුකින පළඟටිය වගේ මේ පෙනෙන රූපය අනබය සංත්‍රිතිය මුතුමෙන් ගෙවල් දුරවල් යනවාන ඉඩකඩ මිල මුදල් හදාගෙන ඒක චේතනාහ බිකේ කම්ම වදන්නේ චේතනාවයි කාර්යය ඇස් ඉදිරි පිට පෙනෙන රූපය හරඹේ රත්තරන් කියලා හිතුවේ අපි. හිතන රත්තරන් නම් මේක මෙච්චර වටිනවා මෙහෙමයි මෙහෙම දැන් අපේ මනෝ කරන්නේ. එහෙනම් මේ රත්තරන් ටික මම හොරෙන් ගන්න ඕනේ අකුසල කර්මයක්. මේ රත්තරන් ටික පූජා කරන්න කුසල කර්මයක්. හැබැයි මේ ජීවිතය මේ එතකොට ඒකට අපිට විපාකයක් තියෙනවා. කර්මයක් තියෙනවා. දැන් රත්තරන් ටික අරගෙන මේක හොරෙන් ගන්න කියලා අපි ගන්නකොට එතන ලෝභය තියෙන්නේ. අකුසල. එතකොට දුකයි. නැවත විඥානේ හැදෙන ගස්ලු ගහ හැදෙන්නේ නිසරු පොළොවක ගස්ලු ගැටේ කියන නිසරු පොළොවක. රත්තරන් දැක්කම පූජා කරනවා. එතකොට එතන තියෙන අවියෝගේ. කකුල වැටයක් හැදෙයි යකින් ප්‍රණීතයි. ඒක හැදෙන්නේ බිම පිහිනන ප්‍රණීත ධාතුවක. ඒ ගහ සරුයි. ඒ ගහ සරුයි. ඒ හින්දා මේ ගහ සරුයි මේක නිසරුයි. හීන ධාතිය සහ ප්‍රණීත ධාතිය විඥානේ පිටින් මේකට අපාය කියෝ මේකද මනස ලෝකෙ දිවිලෝකෙ කියනවා. ඊට පස්සේ හැබැයි මේ හීන ධාතුවේ පිහිටි තැන මම කිය ඥාන දර්ශනයේ දෙන්නේ ඉඳ නැහැ. ඒ හින්දා ඒ ගහ හැදිලා තියෙන්නේ ආපහු ගෙඩි හැදෙන්නේ නැති පරිසරය හදාගන්න බැරි ගෙඩිම හැදිලා ගෙඩිය තුළ ඇට හැදෙන විදිහේ තැනකම හිතපින්ද ඒක තව කීන ධාතුවයි කියලා කියන්නේ. ප්‍රණීත ධාතුවයි කියලා කියන්නේ හොඳට කන්න බොන්න පුළුවන් හින්දාම නෙමෙයි. ගෙඩි තියෙන මේ ගහ ඇතුළත ගහේ හැදෙන ගෙඩි ඕන්නම් නූපදවන්න පුළුවන් ක්‍රමෝපාය මෙතන තියෙනවා. ඒක ඇතුළේ ඇට හදා ගන්න තියෙන්න පුළුවන් ක්‍රමෝපායන් තියෙනවා. තියෙන ගහක් නැති වෙනකොට මත්තේ ගස් හැදෙන තියෙන ගෙඩි නැතිනොට ඒ ගස් ලබු ගස් පරම්පරාව ඉවරයි වගේ. පෙර කර්මයට සීමා නොකරන දමනසින් ජීවත් වෙන්න නොදන්නා කම නිසා ඒ අවිද්‍යාව නිසා රංශුදී මුතුමැණි ජීවන් දොරල් කියන කර්ම නීති හදාගෙන ඒ හිතින් බලන රංශුදී මුතුමැණි වලින් කැපදුක් විඳලා විපාක විඳලා ඒ මුතුමැණි රංශුදී වලට තණ්හා උපාදාන වෙච්ච නිසා ඒ කර්ම ඔක්කොම එකතු කළ කර්ම භවයේ ඒකේ ඒ ගතව ඇති විපාකේ තමයි අද මේ ජීවිතේ විඥාන නාම කුසලයිතු පස්සේ හැබැයි ඉතින් කොහොමද අන්තිම තේරෙලා තියෙන ගස්ලපු ගහක හටගත්තු ප්‍රණීත ධාතු කියන ගෙඩි එක ඇටයක් තමයි මේ අම්බලදින ඒක ඉඳන් වටිනාකම තියෙන්නේ. ඒ හින්දා දැන් මේ ගස්ලපු ගහ සරු පොළොවක ටිකක් හැදලා තියෙනවා. දැන් මොන අද සීමා නොකරලද මනස? සීමා නොකරලද මනස තියෙන්නේ. සීමා නොකරන ලද මනසින් ඉන්නකොට සීමා නොකරන ලද මනස කියන තැනට එකතු වෙන්න ඕනේ කල්යනා මිත්‍ර ඇතුළු සද්ධර්ම ශ්‍රවණය කියන දෙක ලැබිලා තිබුණොත් ඇත්තිදුන රූපය හම්බනකොට කල්යාණ මිත්‍රත්ව සත්තරමන් ශ්‍රවණයෙන් කියන උත්තර දෙක ලැබලා කියනවා සීමා නොකරන ලද මනස ගාවට ඒ දෙක සම්බන්ධ වෙලා ඕගොල්ලන්ට ධර්ම ධර්ම ප්‍රතිපත්ති යොමු සමාජකාරී කියන එක ඇති කරනවා එහෙම වුණොත් කාම භාණ්ඩ වෙනුවට පවතින ඇත්ත දකිනවා සීමා නොකරන ලද මනස කියන තැන හම්බ වෙනකොට කල්යාණ මිත්‍රත්ව සත්තරමන් ශ්‍රවණය කියලා මේ දිහා බලන්න උත්තර ඕගොල්ලන්ට ලැබිලා නැත්තම් ඔයගලන්ට පියනෝන උපදවාගෙන මේ දිහා බලන්න වෙන ක්‍රමයක් උගන්වලා නැත්නම් ඔයගලන්ට තියෙන්නේ ආශ්‍රව. ඒ කියන්නේ හුරු වාරේ යන්න තියෙන්නේ. සීමා නොකරන ලද මනස තියෙන තැන තමයි දෙකට බෙදෙන්න තියෙන්නේ. අනිවාර්යයෙන්ම අවිද්‍යාව තිබුණු ආශ්‍රව. කල්යාණ මිත්‍රකෝ සද්ධර්මශ්‍රවණය කියන ටික යෝනිසෝමනසිකර ධර්මාධර්ම ටික කියන ටික මෙතෙන්ට හම්බ නොවුනොත් අවිද්‍යාව ආශ්‍රව කියන කරට හැරෙනවා. එතන දෙවන් සංදියක් තියෙනවා. තේරුණාද? ඒකයි මේ බණ අහන එකේ වටිනාකම. සද්ධර්ම ශ්‍රවණය කියන එක ඕනේ අපේ ජීවිතේට ගොඩාක් තේරෙන්න කියන වචන ටික නෙමෙයි යොවන වෙන්නේ. බලන්න පනවන ප්‍රතිපදාව වෙනුයි දහම හරිද වැරදිද කියන එක තේරුම් ගන්න වෙන්නේ. අපිට මේක එන්න පුළුවන් තරමින්ද නැතිවද තියෙන්නේ කියන එකේ තියෙන්නේ. දැන් ලෝකෙට වෙලා තියෙන සීමා නොකරලද මනස ආවට මෙතන දෙබන් සංධිය හරවන්න තැනක් නැහැ. එතකොට තියෙන්නේ පුරුබා බොරුදු බාර යන්න හැම වෙලෙම. කෙලින්ම තියෙන ආශ්‍රය. ඇයි සීමා නොකරන තමසක් එනකොටම රත්තරන් රිදී මුතු මැණි ගෙවල් දුරවල් කියලා වටිනාකමින් යුක්ත ධර්මතාවය මනසේ ජීවෙන්න තියෙන්නේ. ඊට පස්සේ එබඳු අදහසින්ම නම් ආයෙත් ඇහෙන රූපෙ දිහා බලන්නේ. එතකොට ඕගොල්ලන්ට ඒ වස්තු අපි කියමු ඉදිරිපිටට හම්බ වෙන රූපය ඇත්ත දන්නේ නැහැ. ආශ්‍රව දකිනකොට මේ හැඩයට කියන්නේ මැවුණා කියලා කියන අදහස තියෙනවා. ඔයගොල්ලෝ ඉබඳු අදහසකින් මරණය දිහා බලනකොට ඔයගොල්ලන්ට පේන්නේ දැන් කෙනෙක් මරනවා වගේ. දුක දුක දැන් කෑ ගහලා අඬනවා මරුණා නේද අනේ පුතේ කියලා. මරණයක් දිහා බලලා මරණ දුක උපද්දවගෙන මරණ දුක විඳින්නේ. නමුත් ඇති දෙවෙන රූපයක් වෙනකොට කල්යාණ මිස ඇතුලෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් මේ දිහා බලන්න හිත තබන නිමිත්ත කියලා දුන්නා නම් මේ ටික නෑ මම ඔයගලන්ට සාහිත්‍යකම කතාවක් කියන්න අපේ ගෙදර පිරිමි ළමයි තියෙන මමයි අපේ අයියයි ඉතින් අම්මලා කොහොමද දරුවන්ට ආදරේනේ හදිසියේදී මගේ අයියා අවුරුදු 38 දී මැරුණා. දැන් මිනිහා තාම ගෙදරට ගෙනල්ලා නැහැ. ඉතින් මම ගියා. මම දන්නවා දැන් අම්මට මේක උලන්න බෑ. ඔරොත්තු දෙන්නේ අම්මා චූටි දෙයක් කරේ ආණ්ඩට කෑ ගහන කෙනෙක්. මම කතා කළා හරි. දැන් බණත් අහනවා සිලුත් ගන්නවා. බණත් අහනවා සිලුත් ගන්නවා. මම අම්මට කිව්වා හරි. දැන් මෙච්චර කල් කියලා දීලා තියෙනවා අපි බලන විදිහට ලෝකෙ පේන්නේ කියලා. අපි හිතන විදිහට දෙන්නේ කියලා. පළඟටි වගේ අපි දුක උපද්දවාගෙන දුක් විඳින කියලා මේක පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඈ අම්මා මම කියන දේ කරනවා නම් ඈ මම මෙච්චර මේ බන්න දාන් කියලා දෙනවා මේකෙන් වැඩක් නිකන් හරි ගත්තා කියනවා නම් ඉතල ඔළුව ටිකක් ඇදුවා. නැත්නම් පිළිගන්නේ නැහැ. මෙච්චර කරන මට බණ අහුවා කියලා දුන්න විනෝත හඳුරන්නට මම උපකාරයක් කරන්න ඕන කියන තැනකින් මම වට උපකාරයක් කරනවා නේද මෙන්න මේ ටික අද කරන්න කිව්වා අයියාගේ මිනිහ ගෙනාවට පස්සේ අනන් නැතුව ඔය දිහා බලාගෙන හොඳට හිතන්න මරණය කියලා කියන්නේ කෙස්ද, ලොම්ද, නියද, දන්ද, හමද, මස්ද, නහරද නැත්නම් මේ වැලි පෙට්ටියද සවුකොළ ටිකද මේ වෙනස් ටිකද කියලා හොඳට හිතන්න. ඊට පස්සේ මං කිව්වා ওই මිනිහා බලාගෙන සියලු සත්‍ය නිරුක්තිත්ව නිරෝගීත්ව සූපත්ත්ව කියලා හිතන්න. හිතලා මගේ මනස දිහා බලන්න. ඊට පස්සේ දැන් මිනිහා දිහා බලාගෙන මෙහෙම හිතන්න. අනේ මගේ දරුවෝ පොඩි කාලේ මන් ළඟට අපේ ඇටි. තුරු වෙලා ඒක ගොඩට ගිහින් ඉන්නේ ඇටි. දුවපු හැටි අයියා කියපු කරපු දේවල් ටිකක් හිතන්න. ඒකෙන් දැන් මනස දිහා බලන්න. කිව්වා. ඒතර අම්මට තේරෙයි අම්මා හිතන හිතන විදිහට දුක ඇවිල්ලා තියෙන හැටි අම්මා හිතන හිතන විදිහට දුක නැති වෙලා තියෙන හැටි. එතකොට මරණය කියලා බලලා මරණ දුක උපදවාගෙන දුක් විඳින්නේ මම්ම නේද? මරණය කියන එක නැතුව කමෙන් දුක් නොවිඳින්න පුළුවන් කම තියෙන මට නේද කියන කමකට තේරෙයි. ඒක බලලි වරන අම්මා සාධාරණ දෙයක් කරගන්න. කිව්වා. ඊට පස්සේ කවුරුත් විශ්වාස කරනවාට චූටි දෙයක් සිහි නැතුව වැටුණා කියලා. බොහොම සිහි ඇතුව නොනැතු හැම දෙයක්ම කළා පිණුත් කියලා මට වන්දනා කළා. අනේ සාමුස්නේ මේ දුකෙන් මාව නිදහස්වට වහන්සේට පින් කියලා. මොකද අම්මා මිනිහ දිහා බලාගෙන එහෙම හිතුවලු. අම්මට තේරුණා සියලු සතුන් දුක් කියලා දුක කියලා හිතනකොට දකනසු දුක නැහැ. ඈ මේක මම කිව්ව කාටත් හොඳයි මේක ඒ හින්දා. මොකද අපි හිතන්නේ දුක් විඳින්න වෙන මේ දකුව ඉස්සර දෙන්නේ මැරිලා නේද කියලා ගෑ ගන්න. මම ඊට පස්සේ කිව්වා මේක මරන්න කියලා බලන්න කෙස්ලොන් නියදන් සාමුද කියලා බලන්න. දුක නැහැ. මම දැන් බලන්න එහෙනම් දරුව ළඟට ආපු හැටි කිවිදීපු හැටි අන්න බලනකොට දැන් අම්ම කියන බඩකොබෝ ඉච්චිල වගේ යනවා. ඈ එතකොට මං දැන් අර ටික හිතනකොට ඒ රූපේ දිහාම බලාගෙන මෙහෙම හිතනකොට පිච්චුනේ නෑ. මේ දිහා බලාගෙන මෙහෙම හිතනකොට පිච්චුනා නම් එහෙනම් දුක ඇවිල්ලා තියෙන පෙනෙන දේ හිතපු විදිහට කියලා බලන්න කියලා. කල්ලා බලන්න ඕගොල්ලෝ ජීවිතේ බොරුවට අපි අඬන්නේ නැතුව ඕනම දෙයකදී කල්ලා බලන්න මේක මොනතරම් ඇත්තද කියලා දුතාව බොරුවක් නෙමෙයි. මේක මගේ ජීවිතය අත්දැකීම. මේ මම මගේ අම්මා වෙනුවෙන් කළ දෙයක්. ඉතින් මේ ඒ නිසා මම කියන්නේ අපි මේ හැම තේකෙම දුක් විඳින්නේ අපි දුක වටවගෙන. ඉතින් මේ ධර්ම තේරුම් ගත්තොත් ඔයගොල්ලන්ට උතුමාකාර යහපතක් වෙයි. මම මේ මොනවා හරි දෙයක් කියන්නේ නෙමෙයි ඇත්තටම මට ඕනේ තවත් මොකක් හරි දෙයක් කරන්න නෙමෙයි. එක මොහොතකට හරි ඇත්ත දැනගෙන මේ සසරෙ මිදෙනවා නම් කෙනෙක් හරි මොනතරම් යහපතක්ද කියන අදහසක් මට තේරෙන මේ ධර්ම වටිනාකම දන්න නිසා මොකද මේ තුලින් අපේ මනසට ඇති වෙලා තියෙන රැකවරණය මේ අවබෝධය තමන් තුල තියෙන සැහැල්ලුව දැකලා අපිට පේනවා මේ සැහැල්ලුව අනිත් කෙනෙකුට තියෙනවනේ ඇයි? ඒ අතුරු අපි ගාවනේ තියෙන්නේ. ඕනම් මම දොරවලා දුක ගන්නත් පුළුවන්. ඕනම් මට දුක එපමණ දොරවලා තියන්නත් පුළුවන් කියන දැන් තියෙන මොන තරම් නිදහස්ද? දොර විවර කරලා තියෙන්නේ හැමදාම අනිවාර්ය මෙනවනේ මේකෙන් කෙලෙස්වත් දුක එනවනේ. එනිසා මෙන්න මෙහෙම ධර්මතාවයක් තියෙන්නේ. සීමා නොකරන ලද මනසින් අපි දවල් ඒක ගැන ටිකක් කතා කරමු. මෙන්න මේ ටිකයි මට කියලා දෙන්න ඕනකම තියෙන්නේ හැම එකකින්. සීමා නොකරන ලද මනස වගේ තමයි මනස තමයි ගස්ලක් ගහලා වගේ මේ බණ අහනවා කල්යාණ මිත්‍රක සත්‍යමත් ශ්‍රවණය කියන දෙකෙන් කියනවා ඕගොල්ලන්ට ඇති ඉදිරියට යamak එනකොට මෙන්න මෙතන මෙහෙම ඇත්තක් තියෙන මෙන්න මේ ඇත්ත දැන් ඇතුලෙන් සිහි කරන්නේ. එහෙම සිහි කරන උපකාරකෙන්ස සීලයක පිටල සමාධියක් වඩන්න. සීලයක පිටල සමාධියක් වඩන්නේ පෙනෙනකොට වැරදි දේ සිහි කරගන්න ඉඩ නොදී අහගත්ත කල්යාණ මිනිස් වචනේ සිහි කරගන්න ඉඩ තබා ගන්නයි සීල සමාධි දෙකෙන් කරන්නේ. කල්යාණ මිත්‍ර ඇසුරෙන් සත්‍යම ශ්‍රවණය කියලා පෙනෙන දේ තුල ඇත්ත අහගත්තාම දොර විවෘත කරලා තියෙන හින්දා අපේ ගේම අර කෙලෙස් පතරේ ඉඳ තියෙන ඉඳ වැඩි ඒ හින්දා සීල සමාධි දෙකෙන් කරන්නේ සීලයක වේල සති නිමිති තියාගෙන සීයෙන් ඉන්නකොට වැරදි පැත්තට එන්න නැති කල්යාණ මිත්‍ර පැත්තෙන් ධර්මතා සිහිවෙදි ඉඳ හදලා තියෙනවා. එහෙම වුණාම තමන් ගාව මේ පිනෙන දේ ආරම්භය වටිනාකම් වස්තු ද්‍රව්‍ය කාරණා කියන අදහස් සිතුවිලි පහළ වෙන්නේ එහෙම වුණොත් ඒබඳු අදහස් වලින් මෙහි බැලුවේ නැත්නම් ඕගලන්ට ඇලෙන්න ගැටෙන්න වස්තු නිමිති කිසිම දෙයක් නැහැ. නොබෝ දවසක් කරනකොට මේක කරනකොට වෙනවා. කරන්න ඕනේ ඉබේම මනස හැදෙනවා තියෙන ඇත්ත දකින්න ඒ වෙනකොට උපදින්න නැති තැනකට එනවා. කලයක් ඒක. එදාට ඕගොල්ලෝ නාගන් ආයෙ නෑ මේ ලෝකෙට කාමෙ මිදුණා කියලා කියන ඉබේම වෙන මට්ටමට ආවනම්. ඕගොල්ලෝ රූපයේ තිරසින්ද දැක්කා. මේක රන් වෙන්දී මුතුමැණික් කියලා ලෝකයා වගේ ඇලෙන්නේ නැහැ කියන තැනකින් තියෙනවා. ඒකයි තිත්තං චිත්තං සතේව ලෝකේ ලෝකේ චිත්ත තියෙනවා. සංකල්ප රාගෝ පුරිසස්ස කාම පුරුෂයාගේ මනස තුළ උපදින සංකල්පයටයි රාගයටයි කාම කියලා කියන්නේ. මේ අදහසකින් මේ දිහා නොබලන ඔයගලන්ට වටිනා වස්තුවක් දෙන්නේ බලන තාක් ඔයගලන්ට ඒකෙන් ඇලෙනවා කියනවා කියන එකෙන් මිදෙන්න බෑ මේක තේරුම් ගන්න සත්තරන් කියලා බැලුවොත් දරුවා කියලා බැලුවොත් සතරන් වලින් දරුවන්ගෙන් මිදෙනවා ඒ වස්තුන්ගෙන් මිදෙනවා කියන එක බෑ. ඒ නිසා ඒක තේරුම් ගන්න එහෙම සතරන් රිදී දරුවෝ කියලා වටිනාකමකින් දෙහිලා ඇවිල්ලා තියෙන වටිනාකමක බලල වටිනාකමකින් බැලුවේ සීමා නොකරන ලද මනසකට මනසක පවතින ඇත්ත ඉගෙන ගන්න සංස්කාරම ශ්‍රවණය කල්යාණ මිත්‍රාශ්‍රයෙන් උගන්වලා නැහැ. ඒ හින්දා ඒක සිහි කරන බැරි නැති හින්දා බුදුහාමුදුර පහළ වුණේ ජීවත් වෙන ක්‍රමය කොල්ල දෙන්න. ඔගොල්ලෝ හැම තැනකදීම රස්සාව කියන වැඩට යන ගුවන්තොල වල ඉන්න සීමා නොකරලද මනසකින් ජීවත් වෙන බලන්න ඒ තුලින් යම් යම් දේවල් සිහි කරලා ඒකට ආරෝපණය කරගන්න ඕනේ. මේ කාර්යම ප්‍රායෝගික කළා බලන්න කොච්චර උරුම ජීවිතේ රැකවන්න සැලකිලක් ලැබෙයිද කියලා ඒකට හයියක් තමයි සීමා නොකරලද මනසින් ඉන්න යම් යම් දේවල් සිහි කළ ඒකට අනුගත නොවි ඉන්න ලැබෙන එකම හරිය තමයි සීල සමාධි දෙක. අර මනස මේ විදිහට ක්‍රියාත්මක කරන්නේ නැරද්ද අතහැරලා නිවැරද්ද විදිහට ඉන්න පුළුවන් ක්‍රම හදලා දෙනවා සීල සමාධි දෙකෙන්. ඒකට මේ භාවනාව ඕනේ. ඒ සමාධිය ඇති කරගන්නයි අද සීල සමාදන් වෙන්නේ. එහෙම සීලයේ පිටලා අද සිංහතුන් ආනාපාන සති භාවනාව කරන්න සති නිමිත්ත හිත තියාගන්න කියලා ඕගලන්ට කියන්නේ සති නිමිත්ත තියාගත්තාම ඉබේම බලන්න උත්සාහයෙන් තොරවම සීමා නොකරනද මරණට කියනවා මේ සති නිමිත්ත ඉන්න කියලා කියන සති නිමිත්ත තියාගෙන ඕන නම් ඇවිදින්න භාවනා කරනවා කියලා එකතන කියන්නේ මේ පස්සල වටේ රෝම කියලා ඉන්න සති නිමිත්ත තියාගන්න ඔක්කොම වෙන්නේ මනස පතිත වෙලා නැතුව කිසිම දෙයකට පරිත බෞද්ධයෙක්ට පරිත නොවි සත්‍ය නිමිත්ත තුල හිත තියාගෙන රවමන්ත්‍රණය හොඳට භාවනා කරලා කෙනෙක් කියලා. සත්‍ය නිමිත්ත හිත තියාගෙන වටේම තියෙන කොමරොල් ටික කරගෙන ඉන්න මිසාලෙන් වැඩකුත් කළා භාවනා නිවන දැක්කා. ජීවිතේ කළ බලන්න හොරුවේ ඊට පස්සේ ඔයගොල්ලන් තේරෙන්නේ නිවන් දකින්න භාවනා මේ කරමින් ජීවත් වෙන කොච්චර පහළට පුළුවන්ද අපි නොදන්නා කමටයි කෙලෙස් ඇති වෙන විදිහට කෙලෙස් එක්ක ජීවත් වෙන්නේ. නික්ලේශීව ජීවත් වෙනකොට ජීවිතයේ ජීවත් වෙලා යුතුයකම් කරන නිවන උදකලා. කියන දණක් හම්බ වෙයි. ඒ නිසා හැමදෙනාම සති නිමිත්ත ටික කෝල් කරන සති නිමිත්ත කියලා ආනාපාන සතිය හෝ බුදුගුණ හෝ අසුබේ හෝ මරණේ හෝ මෛත්‍රී භාවනා වඩන්න අන්නාම රූප ධර්මන උදේසන්න එහෙම හිතන්න කියලා කිව්වේ එතකොට මේ සීමා නොකරන මනස හංග වෙනකොට මේ නාම රූප දෙක තියෙන තර පුද්ගල භාවය තමයි හැර වැඩි විතර තියෙන ඕටි. ඇස් ඉදිරියට එනකොට මේ විදිහට හිතන්න තියෙන දේ හුරුවනහම දකිනකොට මේ ඒ ටික එනකොට කෙනෙක් කියන අදහස දීකල මේ විදිහ බලන ගතිය වෙනවා. ඒ හින්දා ඉතින් විතරක් විශේෂයෙන් අල්ලලා දෙන්නේ. ඒ විදිහට හිතන්න ආනාපාන සතිය වලදී ඇති කරන්න සති නිමිත්ත පුරු කරන්න. එන්න මම හවස කතා කරන තියෙනවා මම නතර කරන්න. හරි මම එකට විතරේ ඉන්නේ. ඒ 10 වාර විතර වෙනකන් තේරුණා නම් හෝ තේදීල වරණ වලට දාන්න සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක තේරුණා.